නැයි අපිට අදත් නැවතත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාට කාලය ලැබිලා තියෙන්නේ. මගෙන් පමාවක් සිදු වුණා මේ ගමනක් ඉච්ච නිසා. කෙසේ නමුත් අද හඳුන්වා දීමේ කතාවක් කරන්නේ අපි කෙලිම පටන් අර ගන්නවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන්. අපි ඉල්ලා ඉඳමු ලිඛිත සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දින විදියට කුමුදු ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ප්‍රශ්න 17ක් ලැබිලා තියෙනවා ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මම මෙතන වාඩි වී සිටනවා යයි සිතා මද වේලාවකින් හුස්ම රැල්ල අරමුණු වේ. ඊතා සුළු වේලාවකින් ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දැනීම අඩු වී නාසයේ මැද යම් දැනීමක් පමණක් ඉතිරි වෙනු ඉතිරිව තිබෙනු දැනේ. මේද විනාඩි කිහිපයක් බලා සිටින විට එහි දැනීමක්ද නැති වේ. හිස් බවක් දැනේ. ඉන්පසු විටින් විට සිතවිලි පැමිණ නැති වී යයි. පැය භාගයකින් පමණ පසු විටින් විට නිදිමත ගතිය ඇති වී ගැස්සීමක් සමග නැවත නැති වී යයි. දිගටම පාළු ගතියක් තිබුණත් නිින්ද ගොස් නැති බව වැටහි. ශරීරයේ මදක් ඉදිරියට පැද්දෙන බවක් දැනේ. සක්මන් භාවනාව. වම දකුණ ලෙස මෙනෙහි කරමින් විනාඩි 10ක් පමණ සක්මන් කරන විට යටිපතුල් හිරිවැටි ඇති බවක් දැනේ. නමුත් පොළවේ රළු බවත් තෙතමනය තෙතමනය වැලි කැට වල ගොරෝසු සිනිඳු බව දැනේ. පැය භාගයක් පමණ සක්මන් කරන විට පරයන්කේදී මෙන් නිදිමත බවක් දැනේ. නමුත් වෙහෙසකාරී බවක් නොදැනේ. උපදේශ පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔකේ මේ විදිහට කරගෙන යන්න බාධාවක් නැත්තම් මේ පාරට වැටලා තියෙන්නේ අත්දැකීම් තව නැවත නැවත ලැබීම සඳහා. නැවත නැවත යෙදවීම තමයි කරන්න තියෙන්නේ. බාධාවක් නැති තාක්කල් ලැබෙන තොරතුරු පූර්ණත්වයකට සම්පූර්ණ වෙන තාක්කල් දිගට කරගෙන යන්න බලන්න හිත ගත කරදර නොගෙන. ඒකට අවස්ථාව ලැබිලා තියෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. මෙම ප්‍රශ්නය යොමු කරන මා ආදුනිකෙක්මි. මාහට ඇති මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 1. ආනාපාන සති භාවනාව ගැන ලබා දී ඇති අත්පොතේ තිබුණත් එම භාවනාව කළ යුතු අනුපිළිවෙලක් ඇතැයි සිතයි. එම භාවනාව වැඩි යුතු පිළිවෙල පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. පියවරින් පියවරයන් පහදා දෙන්න. සක්මන් භාවනාව ආරම්භ කිරීමට පෙර අප සිටිය යුත්තේ මොනවාද? සක්මන් භාවනාව ආධුනික අප සිදු කරන්නේ කෙසේද? පිළිවෙලක් ඇතනම් ඒ පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ආනාපාන සති භාවනාවේ හා සක්මන් භාවනාවේ ආනිශංස මොනවාද? ඔබ වහන්සේ ඇතුළු මෙම ආරණ්‍යයේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් අමා මහ නිර්වාණය ලබා ගැනීමට ශක්තිය වීරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔ මේකේ පොඩි හරි ඉඟියක් දෙනවා නම් වාඩි වෙලා ඉඳගෙන ඉන්න බවවත් බල්ලා පුරුදු කරලා තියෙනවද? නැත්නම් ඇවිදිනකොට ඇවිදින බවට හිත යොදලා පුරුදු කරලා තියෙනවද කියලා පොඩි ඉඟියක් දෙනවා නම් ඒකෙන් මට යන්න පුළුවන්. කිසිම තොරතුරක් නොදී අනුපිළිවෙලක් ඉල්ලනවා ආනිසංශය ඉල්ලනවා. ඒ කවදාකවත් හරියන බිස්නස් එකක් නෙමෙයි ඔය. දැන් පැය 24ට වැඩිය මේ ඉඳලා තියෙනවා පොඩ්ඩක් හරි වාඩි වෙලා හිටියද මොනවද දැනෙන්නේ? පොඩ්ඩක් හරි සක්මන් කරාද මොනවද දැනෙන්නේ කියලා කියනවනම් ඒක මට ලොකු පටන් ගන්නවා. මුල පුරණයි කියලා එකට කියන්නේ. එහෙම නැත්නම් මේ අංග සම්පූර්ණ තොරතුරු හම්බ වෙනකන් ඉන්නවයි කියලා කියන්නේ නොකිරෙන වෙදකමට කෝඳුරු තෙල් කල හතකුයි පතකුයි ඉල්ලනවා. ඒ නිසා මේක ඉනෙක් නට මං කියනවා ඉඳගෙන තියනවාද ඇවිදලා තියෙනවද පොඩ්ඩක් සක්මන් කළා මොනවද වැටුනේ කියලා කියන්නේ කියලා ප්‍රශ්න 17ක් තියෙද්දි මම මේ අහන්නේ ඉඩ වෙලා නැති බව දැනගෙන මේ කෙනාට ඊගාවෙක පෙන්වන්න කැමැති දේ ලියපෙකනා තමන් ඉඳගෙනයි සක්මනම් කරනකොටයි ලැබිච්ච අත්දැකීම සභාගත කරන්න. ඒකෙන් පටන් අරගන්න නැත්නම් යන්න බෑ. මේ දීලා තියෙන බෙහෙත් පොත ගැනීමකට යන්න එපා. දීපු බෙහෙත් පන්ති බිව්වද ගුණාගුණ කියන්නේ. එහෙමනම් ඉතරහට යන්න පුළුවන්. ඒ නිසා මේකේ ආධුනික ගතියක් පේන්නේ නැහැ. මේ කොහෙන් හරි පොට වරද්දගත්ත එහෙනම් ඔලුව කුරුවල් වෙච්ච කෙනෙක් ලියලා තියෙනවා. මම බැන්නේ නැතුව හිටියේ මේ කතා කර ගන්න ඕන නිසා දැන් කතා කරන්න දින්න බයින්. නිසා කරුණා කරලා ඉඳගත්තා නම් ඇවිද්දා නම් වැටහිච්ච දේ ලියන්න. එතනින් තමයි ඔක්කොම පටන් අරගන්නේ. නැතුව ඔය ඔක්කොම අනුපිළිවෙල ඔක්කොම කරන්න පටන් ගන්න එක නම් කවදාවත් වතුරට බහින්නවත් නැහැ. ඒ නිසා අවශ්‍ය නම් ආයසරයක් මේ මූලික උපදේශ ටික අහන්න. මට අවශ්‍ය නම් දෙන්න පුළුවන් සක්මන් භාවනාවේ පරියංක භාවනාව පිළිබඳ වීඩියෝ පැටි දෙකක් තියෙනවා විනාඩි 10යි යන්නේ. ඔක්කොම දෙනවා. විස්තර දෙන්න පුළුවන්. නමුත් එතකොට ඔයිට වැඩි ප්‍රශ්න අහනවා. මේ කරපු එක්කනාගේ තොරතුරු ටිකක් ලැබුණොත් තමයි මට මුල පුරන්න පුළුවන් වෙන්නේ. දෙකම හැකියාවල් කියලා මතක තියාගන්න මට තොරතුරු දෙන්න මෙහෙමොත් දෙන්න පුළුවන්. එතකොට ඒ සක්මන් පරියන්කය පිළිබඳ තව උපදෙස් කියන්නේ අරකම අලුත් වැඩියා කරලා දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නවක යෝගිනියෙක් මේ. පළමුව ඔබ වහන්සේගේ දෙපා නැමත වන්දනා කරමි. සක්මන් භාවනාව මෙහිදී අදිෂ්ඨාන කරගත් අයුරින් හිත විසිරී යාමට නොදී සක්මන් භාවනාව පැය භාගයක් තරම් කාලයක් කරගත හැකි විය. සාමාන්‍ය ඇවිදීමකදී පවා ඇවිද යන බව දැනුනි. පරයන්ක භාවනාව මෙහිදී මූලික කමඨහන අදිෂ්ඨාන කරගෙන භාවනාවට වාඩි වුවත් ටික වේලාවකින් හිත විසිරී යන බව දැනේ. නැවතත් කුඩා ශබ්දයකට පවා දැස් හැර බලන්නට සිටේ. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් උපදෙස් පතමි. මේකෙදී ඒ විදිහට ඇත්තට හිතෙන්නේ නැති කරදරයක් නැති වෙලාවේ මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එක වැටහිච්ච එක චිත්තක්ෂණයක් අර තියනවාද අන්න ඒක ගැන මට කියනවනම් මං කියලා දෙනවා ඊට ටික. සක්මන් කරනකොටත් මම දැන් ඇවිදිනවා ඉඳගෙන ඉන්නවා නෙවෙයි ඇවිදිනවා. මේ විදිහට ඇවිදින වෙලාවේදී ඉඳගෙන ඉන්නවා නෙවෙයි ඉඳගෙන ඉන්නවාදී සක්මන් කරනවා ඇවිදිනවා නෙවෙයි කියලා වැටහිච්ච ක්‍රමයේ පිළිබඳ මේ වාක්‍යයක් ලියලා දෙනවනම් ඉස්සෙල්ල කරන්න කිව්වකම මම මේ කියන්නේ. ඒක එළියට එන්නේ නැතුව මට අල්ලන්න කොනක් නැහැ. මේ මොනවදෝ බලාපොරොත්තු ඉන්නවා මිසක්කා කොහොමද ඉඳගෙන ඉන්න බාට ඉඳගෙන ඉන්න බව දන්නේ. ඇවිදිනලා ඇවිදින බව දැනගත්තේ කියලා මේ කාරණාව දෙන්න දෙවෙනි එකකටත් මම ආරාධනා කරනවා පුළුවන් නම් සභාවට කියන්න මේ කාරණාව. ඒකට පළවෙනි එකකටත් එක උත්තර ලැබෙයි. එහෙම නැත්නම් ආයෙසරයක් ලියන්න කරනකොට වැටහිච්ච දේ. එතකින් එතනින් මට අහුවෙනවා පොට. වැටහිලා නැතුව කිරුවයි කියලා කිව්වට කරන්න නැතුව එහෙම ලියන්න පුළුවන්. කරපු එකන වෙනස්. ඒ කාරණා ටික එළියට එනකන් අපේ ධන දෙනවා සංවේදනයක් වෙන්නේ නැහැ. කරුණාකරන්න නැවත නැවත ලියන්න. නැත්නම් සභාවට ඉදිරිපත් වෙන්න. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව වසර 3ක් පමණ කරගෙන යමි. නිවසේදී කරන භාවනාවේදී හුස්ම රැලි 10කට පමණ පසුව හෝ ඉඳගත් විගසම ආනාපාන සතිය සංසිඳී යයි. එවිට එවිටදී ඇති උපදේශ අනුව කිසි දෙයක් නොකර සිදුවන දේ බලා සිටීමට පුරුදු වී සිටිමි. නමුත් මෙම භාවනා වැඩමුළුවේදී හෝ වැඩමුළු වලදී මෙන් හුස්ම රැල්ල සංසිඳී ටික වේලාවක් යන විට දණහිස් වේදනාවක් මතුවී එය අධිකව නැගියේ. වේදනාව දැනෙන නිසා සතිය ඇති බව දනිමි. නමුත් මෙම වේදනාව නිසා වේද භාවනාවෙන් නැගිට යාමට හෝ ඉරියව් මාරු කිරීමට සිටේ. ඉරියව් මාරු කිරීමත් සුළු වේලාවක් සඳහා ප්‍රයෝජනවත් වේ. වේදනා අවස්ථාවේදී සතිය ඇති බව දන්නා නිසා වේදනාව තිබියදීම එසේ තවදුරටත් බලා සිටිය යුතුයයි සිටේ. මෙය නිවැරදිද? නැත්නම් නිවැරදි ක්‍රමය පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ඔය ලිපි අවසාන තියෙන විදිහට වේදනාව තියෙනවා කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන්නේ ලකුණක්. සතිය තියනවා කියන්නේ ලකුණක්. ඒ නිසා වේදනාව ඉරියව් මාරු කරත් වේදනාව වෙනවා. නැගිට්ටොත් සතියක් නැති වෙනවා. ඒ නිසා වේදනාවෙ ඉන්නවනේ. ඒක වාක්‍යික සටහන්. අන්නේ මේ ඉන්න වෙලාවේ බලන්න පුළුවන් නම් මම මේ වේදනාව තුන කියලා හුස්ම නොගෙන නැහැ. ඔය ඔයක සාමාන්‍යයෙන් ওই වේදනාව දැනෙන්නෙත් නැහැ හුස්ම නොදැන්න අවස්ථාව. දැන් මේ වේදනාව ආසේ හුස්ම බලන්න පුළුවන් කියලා බලන්න. වේදනාව කියන්නේ මේ පිටියක් නෙවෙයි ඇහිදල් තියෙන එකක්. ඇහිදල් ඇස්සේ මං ඉඳගෙන ඉන්නවා. මම හුස්ම ගන්නවා කියන එක දැක්කා නම් අපිට තේරුම් ගන්න පුළුවන් වේදනාවද ළඟ තියෙන හුස්මද ළඟ තියෙන. වේදනාවටද ප්‍රිය භාවයේ තියෙන හුස්මටද ප්‍රිය තියෙන. වේදනාවද ගොරෝසු හුස්මද ගොරෝසු. වේදනාවද ඇතුළත තියෙන්නේ හුස්මද ඇතුළත තියෙන කියලා මේ දෙන්න වේදනාව සහ හුස්ම දෙන්න අතර ගනුදෙනුව තුලින් සංසන්දනයේ තුලින් හුස්මේ මෙදක් නොදැක්ක පැත්තක් දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම තනිකර බලනවා නෙවෙයි වේදනාව හරහා බලන එක. මෙතෙන් මේ තරම් ලියන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ මේ වේදනාවත් එක්ක ඉන්න ගම බලන්න වේදනාව ඉන්න ගමම හුස්ම වල්ලන්න පුළුවන්ද? ඉඳගෙන ඉබව වල්ලන්න පුළුවන්ද? බලනකොට මේ දෙකක් පේනවනම් මේ දෙකේ ප්‍රිය අප්‍රිය භාවයේ, දුර ළඟ භාවයේ, ගොරෝසු සියුම් භාවය ගැන පොඩි සටහනක් දාන්න ලොකු ගමනක් ඉදිරියට යන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආධුනිකයෙක්. ඊයේ දින පරයන්ක භාවනාවේදී දිගින් දිගටම වාගේ නිදිමත දැනුණා. ඔබ වහන්සේ කියා දුන් පරිදි නිදිමත එකපාරටම එන එකක් නොවන බව දැනගත්තා. ඒ නිසා අද නිදිමත දැනෙන විට ඒ වෙනස් කර ගැනීමට හැකි වුණා. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඒ වාගේම අද පරියන්කේදී ටික වේලාවක් යන විට ශරීරයේ ඇදී යනසේ දැනුණා. කොහටද කියා දන්නේ නැහැ. එවැනි දැනීම් වලට දිගටම වල දිගටම ඉන්නවාද? නැවත ආනපාන සතිය වඩනවාද? පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකේනත් ආනාපානය ගැන වචනයක්වත් කියලා නැහැ. ඒ තියෙනකොට දැනෙන නිදිමත ගැන කියලා තියෙනවා. හරිය නොදැනී යෑම ගැන කියලා තියෙනවා. අවසාන වශයෙන් අහනවා ඒව දැනෙනකොට ඒව දිගේ යනවද නැත්නම් ආනපාන යනවද කියලා. මොකද මේ රචනයේ ආඩම්බරයේ තියෙන්නේ ඔටුන්න වගේ එක වාක්‍යයක් අඩු ගානේ නිදිමත නැති වෙලාවේ හිත පිට යන්නේ නැති වෙලාවේ නොදැනී කියන දෙයක් නැති වෙලාවේ ආනපාන වැටුණ ගැන ලියන්නේ. ආනපානේ නම් ප්‍රධාන කර්මස්ථානේ. ඒක දිගේ තමයි කතාව යන්නේ. ආනාපානියම විය යුතු නැහැ. ඉඳගෙන ඉන්න බව හෝ පිම්බීම හැකිලිම හෝ දන්නවනම් හරියි. ප්‍රශ්නට උත්තරේ දෙනවා නම් Taman දැන් ආනාපානේ නැති බව දන්නවා. ඉන්නේ මොනවාක්වත් නොදෙන අවස්ථාවේ. එහෙම නැත්නම් නිදිමත දැනගන්න අවස්ථාවේ. සැකයක් නැත්නම් ඒ වැටෙන දේත් එක්ක හිටපුවා හොඳටම ඇති. සැකනම් විතරක් ආනාපානෙ හිත දාන්න. සැකනම් විතරක් මූල කර්මත්තාන්ට හිත දාන්න. එහෙම නැත්නම් තියෙන නිදිමත නිදිමත ගැන දන්න. තියෙන කය නොදැනීම නොදැනීම ගැන දන්නවා. ඒ වෙලාවේදී මොකද්ද කරන්න ඕන කිව්වොත් කියන ආනාපානෙ බලන්න කියලා. හැබැයි මොකද්ද කරන්න ඕන කියලා සැක නැතිනම් ආනපන බලන්න ඕනේ නැහැ. මම දන්නේ මේක මම මෙහෙම කිව්වට තේරෙනවද කියලා. සැකමුසු ආස හිතකට සැක නැති කිරීමට තමයි මූල කර්මස්ථානේ අවශ්‍ය කරන්නේ. සැක නැත්තම් ඉදිරිපත් වෙච්ච දේ දන්නවනම් එච්චරයි. සැක තියෙනවනම් නිදිමතර ආනපන බලන්න. කය නැතිකම තියෙද්දි ආනපන නැති බව බලන්න. ඒතර තමයි තේරෙයි මේ සතිය තියෙනකොට නිසක භාවයේ අනිවාර්ය ලක්ෂණයක්. ඒක සමාදන් වෙන්නේ නැතුව දැන් මම මොකද කරන්න ඕනේ කියනකොට වෙන්නේ සතියක් නැති වෙනවා. තීන අරමුණු පිළිබඳ විශ්වාසයක් නැති වෙනවා. සැකේ එනවා. ඉතින් මේ නිසක භාවය තමයි සෝවන් කියන්නේ. යම් කිසි කෙනෙකුට මේ වෙන දේ පිළිබඳ සැකයක් නැත්නම් එයා සෝවන්. වෙන කොච්චර හොඳ වුණත් නරකුණා සැකේ තියෙන තාක්කල් තාම ඉන්නේ ඒ පෘථග්ජන භූමියේ. ඉතින් ඒ නිසා අපි Tamange අත්දැකීම අදාහ ගන්න 100%ක්ම අදාහන. පිටකිනුට ඇවිල්ලා මේකට ලකුණු දෙන්න දෙන්නෙකුත් නැහැ ලකුණු කපන්න දෙන්නෙකුත් නැහැ. 100%ක් අදාහනවා නම් ආර්ය භූමියේ බොහෝම ළඟයි. ඒ නිසා අවසාන ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන සැකනම් මූල කර්මත්තානේ බලන්න සැක නැත්තම් ඉදිරිපත් වෙලා තියෙන දේත් එක්ක 100%ක් අදාහ ගන්න මම නින්දක නෙවෙයි ඉන්නේ බීලා නෙවෙයි ඉන්නේ මත් වෙලා නෙවෙයි ඉන්නේ අවදියෙන් ඉන්නේ මට සැක නැහැ ආනේ එහෙමනම් ආයේ කාටවත් බෑ සැකයක් දාන්න සැකනම් මූල කර්මත්තානේ බලන්න අපි යනවා ඊගා ප්‍රශ්න ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව සක්මනේදී නිතර හිත වෙනත් අරමුණු කරා යන අතර ඒ බව දැන යලි වම දකුණ අරමුණු කරමි. එවිට කකුල ඔසවන විට සැහැල්ලු ගතියක් දැනෙන අතර යලි තබන විට බර ගතිය මැනවින් වැටහි. ලනුපැදුරේ ගැටිති. පාදයට ස්පර්ශ වන ස්ථාන මනාව වැටහි. පරයන්ක භාවනාව. බොහෝ වේලාවක් සක්මන් කරන නිසාවෙන් හිත තැන්පත් ගතිය දැනෙන නමුදු පරයන්කෙන් ඉඳගත් මුල් අවස්ථාවේ පටන් අවසානයේ දක්වා හුස්ම දැනෙන්නේ ඊටමත් සියුම් අයුරින්ය. පෙර දිනයක් දිනයන් වලදී මෙන්ම නිවසේ භාවනා කරන දිනයන් වලදීදී වලදී දීර්ඝ හුස්ම කෙටි හුස්ම වේගවත් හුස්ම දැන් නොදැනී. එම එම සියුම් අයුරින් දැනෙන හුස්ම රැලි දෙස මා ඊටමත් සූක්ෂම ලෙස බලා සිටිය හුස්ම ඉහළ ගැනීම පහළ හෙලීම සිදුවනවා මෙනෙහි කරමි. පැය භාගයක් පමණ ගත එම සියුම් හුස්මවත් නොදැනී. නාසය තුලින් හුස්ම ගන්නවාදවත් සිතාගත නොහැකි තරම්ය. එහෙත් වඩාත් සූක්ෂමව බලා සිටින විට හුස්ම රැලි ඉහළ ගැනීම පහළ හෙලීම සිදුවෙන බව මාගේ මනසට වැටහි. තවත් ටික වේලාවකින් නළල ඇස් ආශ්‍රිත සියුම් ආලෝකයක් ඇතිවන්නට පටන් ගනී. ඊට පසු නළල ආශ්‍රිතව මහ පුදුමාකාර සැහැල්ලු ගතියක් දැනෙන අතර එය ක්‍රමෙන් හිස් මුදුන දක්වා පැතිරේ යයි. මෙම තත්වෙන් ඕනතරම් වේලාවක් සිටිය හැක. එවිට ශාරීරිය ගැන වේදනාවක් ගැන දැනීමක් ඇතිවන්නේම නැත. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මේ භාවනා කරන විදිය නිවැරදිද වැරදි ඇතොත් පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. මේකෙදී ආනපාන සාපේක්ෂ වාක්‍ය හතරක් ලියවිලා තියෙනවා. gedara doredi භාවනා කරන එක ගොරෝසු ක්‍රියාශක්තියක් සහිත කෙටි දිග වශයෙන් වැටෙනවායි. මෙහි ආවට පස්සේ ඒක සියුම්ම වැටෙනවායි කියලා. ඊට පස්සේ ඒක නොදෙනී යන தත්යකට වැටෙනවා බැලුවොත් පේනව නැත්තන් නෑ කියලා. එයින් එහාට ගියාට පස්සේ සහැල්ලුකමක් ඔළුවේ හැමතැනම පැතිරෙනවා. ඉතින් කතාව ලියලා තියෙනම් කතාව එහෙම නෙවෙයි. කතාව ලියලා තියෙන අතනින් මෙතනින් නමුත් අහගෙන ඉනකොට පේනවා ආනාපානයේ අවස්ථා හතරක් ලියලා තියෙනවා. කාට හරි කවදා හරි සම්පූර්ණ කතාව ආනාපාන තේමා කරගෙන ලිව්වොත් පැය ගණන් භාවනා කරන්න ඕන කමක් නැහැ. ඒක බොහෝම පුංචි දෙයක්. ඒක හුස්ම දෙකෙන් තුනෙන් පෙන්වනවා. ඉතින් අපි අර එක දිගට බලන්නෙත් නැහැ මේ ආනාපානේ මොකටද ඉදිරිපත් කරගන්නේ කියලා දන්නෙත් නැහැ. එක්ක ආනාපානේ දැනෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් වැටෙන්නේ වෙන එකක් කියලා චෝදනා කරනවා. මොකකින් හරි කතාව පටන් ගන්නවා. පටන් ගන්නේ මූල කර්මස්ථානයේ කාලානුරූපව වෙනස් වෙන ස්වරූපේ බලන්න. ඒක පැය ගණන් ගන්නෑ. සුළු වේලාවකින් ඕක කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒක වැරද්දක් නෙවෙයි මේ තමයි අනිත්‍ය. මෙන්න මේක ඉස්මතු වෙන විදිහට රචනෙ ලියනවා නම් හිත පුදුම විවෘත වෙනවා එන ඕන දෙයකට. ඒතකොට ඉතින් හැල්ලු වෙන්නේ නැතුව වෙන කරන්න දෙයක් නැහැ. ඒකට වෙන්නේ හැල්ලු වීම විතරයි. සන්තෝෂේව පනීතෝෂ කියලා තියෙනවා සාන්තයි ප්‍රණීතයි. ආතතිය එන්නේ ওই එන දේත් එක්ක හැප්පෙන්න ගියොත් තමයි. ඒ නිසා මම මේ කියපු වාක්‍ය හතරේ සතහන් කරපු ආනාපානේ හතර තමයි තියෙන්නේ කියලා ඕක දැක් ගන්නාසුළු භාවනා කරන්න ඒකට සාපේක්ෂව රචනෙ ලියන්න ඉගෙන ගන්න. ඒත gedara dura තියෙන ඔය කතන්දර වලින් වෙන කතා වලින් එන පටලවිල 100%ක් නැති වෙයි. අපි කතා කරන්නේම අතනින් කැල්ලයි මෙතනින් කැල්ලයි දාගෙන යන්නේ කොහෙද මල්ලේ පොල් කතා. මේ කමඨාන් සුද්ධ කිරීමෙන් ඔක්කොම අපි තේමාවකට දාලා පෙන්නනවා. තේමාවට දාලා පෙන්නකොටම සාන්තිය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් දවසේ අන්නේ එල්ලේ ඇතුව භවනා කරන්න එල්ලේ ඇතුව ලියන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පළමු වතාවටයි නිස්සන්න ආරණ්‍ය සේනාසෙන්ට පැමිණියේ. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යෑමේදී විනාඩි 10ක් 15ක් පමණ යන විට මාගේ පිටේ දකුණු පැත්තට වෙන්න වේදනාවක් ඇති වෙනවා. එයින් පසු එය නවතා පරියංක භාවනාවට යනවා. පරියංක භාවනාවේදී මා හුස්ම රැල්ලට සිහිය පවත්වාගෙන යන විට ඉක්මනින්ම කයේ තිබුණු වේදනාව නැති වී ගොස් හොඳින් හුස්ම රැල්ලට සිහිය පිටවාගෙන සිටින විට අද දිනේදී මා අත්දැකීම් ටිකක් දුටුවා. එනම් කය සම්පූර්ණව තද වී හිරවීමක් වීමක් දුටුවා. එවිට මා එය පඨවි ධාතුවේයි සිතා එය අනිත්‍යයි සිතන විට සම්පූර්ණයෙන්ම කය පිම්බීගෙන යනවා වාගේ දැනුණා. ඉන්පසු මා උණ ගන්නවා වාගේ මහා රසණයක් දැනුණා. මෙසේ අධ්‍යක්ීම් ලැබෙන මාහට ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් දෙනමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාරි ඉස්සලා කිව්වා වගේ මේක වෙන හැම දෙයක්ම ආනාපාන කියන වැලට අමුණනවා. තද ගතිය ආවත්, තුන ගතිය ආවත් ඒ වෙනකොට ආනපාන මොකද වෙන්නේ? ඒකට සාපේක්ෂව ලියන්න පටන් ගත්තොත් තේමාවට සාපේක්ෂව කියන පසුබිමට සාපේක්ෂව ලියනවා කියලා කියන්නේ මේ ජීවිතේ චිත්තර ප්‍රශ්න නැහැ සංසාරේ චිත්තර ප්‍රශ්න නැහැ sannivedanaye ප්‍රශ්න නැහැ ඉතින් ඒක අපේ ජීවිතේ සාමාන්‍ය තියෙන එකක් නෙවෙයි අපේ ජීවිතේ පිස්සු ඇඳිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අතට පැනපැන යන්නේ ඉතින් ඒක නිසා මේ වගේ ව්‍යාපාරයකට අපි එකතු වුණාට පස්සේ ඒ හැම කෙනාටම සිද්ධ වෙනවා මේ අලුත් ලේඛන කලාව අලුත් සංනිවේදන ක්‍රම ඉගෙන ගන්න. ඉතින් ඔක්කොම ලකුණු කපා ගන්න. නමුත් ඒ ගැන බොහොම සංවේදීව පණ්ඩිත ශාංශ කියන බුරුමේ එහෙම කිව්වට වරද්දලා කවදාකවත් යෝගාවචරය ලකුණු කැපෙන්නේ නැහැ. එහෙම ලියන්න දන්නේ නැත්නම් කියන්න දන්නේ නැත්නම් ගුරුවරයා දක්ෂයි. ගුරුවරයාගේ තමයි ලකුණු කැපෙන්නේ. ගුරුවරයා දන්න ක්‍රමයට උකුල උඩ තියාන ආය ආය කියලා දීලා ලක්ෂ වාරයක් කියලා දීලා කියනවා මොනවා කිව්වත් වැඩක් නැහැ. තමන්ගේ මූල කර්මත්තාන්ට සාපේක්ෂව කතා කරන්න ඉගෙන ගන්න. එතකොට වැඩි වෙලා යන්නේ නැහැ. ඒකෙදි කවුරක්වත් දක්ෂ නැහැ. වරද්ද ගන්නවා කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් නැවත නැවත උත්සාහ කරනවා කියන එක දෙයියෝ බුදුන් බව වඳින දෙයක්. නැවත නැවතත් ලියන්න කතාව මූල කර්මස්ථානයේ දක්ෂණම් කොතනින්ද එතනින් කතාව පටන් ගන්න. ඊට පස්සේ ඒකට මොකද වෙන්නේ? සද්ද ආපුවම මොකද වෙන්නේ? වේදන ආපුවම මොකද වෙන්නේ? බෙල්ල කරච්චා මොකද වෙන්නේ? උණ ගත්තාම මොකද වෙන්නේ? කැස්ස ආපුවම මොකද වෙන්නේ කියලා මූල කර්මත්තාන්න මොකද වෙන්නේ කියන එකට බලන්න ගියොත් ඔක තමයි පිටකොන්ද. ඒක තමයි තේමාව. ඉතින් අද පළවෙනි දවසේ දෙවෙනි දවසේ නෝට බොහොම අමාරුයි. කාටවත් තේරෙන්නේ නැහැ මොකද කවුරක්වත් එහෙම තේමාවකට රචනා ලියලා පුරුදු වෙච්ච කට්ටිය නෙවෙයිනේ. දැන් අපි පුරුදු වෙනවා දෙකේ පන්ති ළමෙක් වගේ. ඇවිදිනකොට මොකද්ද මූල කර්මත්තාන්න වෙන්නේ? ඇවිදිනකොට පොළවේ පය හැප්පෙන එකද? නැත්නම් ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්න එකද? ඉඳගත්ත පස්සේ මොකද්ද මූල කර්මස්ථානේ මේ ඉඳගෙන ඉන්න බව දන්නේ එකද ආනාපානද පිම්බි වැකිලිමද මොකක් හරි එන්න අරින්න. හොයන්න යන්න එපා. ඇවිල්ලා ඒකට මොකද වෙන්නේ බලන්න සද්ද ඇහෙනකොට. වේදනාව එනකොට. හිතවිලි එනකොට. අර මුලින්ම ලියපු දෙන්නටත් එක්ක මම මේ කතා කරන්නේ. මොකද්ද ස්වාංශ කොහොමද කරන්නේ ස්වාංශ මොකද්ද ස්වාංශ කියලා අහන කට්ටියටයි මම මේ කියන්නේ. කොතනකින් හරි වාඩි වුණාට වැටහෙන දේ මොකද්ද කියලා පටන් අරගන්න. ඒකලෙල ඒකට මොකද වෙන්නේ මේ සද්ද වේදනා හිතවිලි එනකොට. ඉතින් මෙයාටත් කියන්න තියෙන්නේ ওই ක්‍රමේ හොඳයි. ගුණුව නැහැ. ඒ නිසා ලියන රචනය කරන ප්‍රකාශය මූල කර්මස්ථානට සාපේක්ෂව කරන්න. එතකොට හික්මීමක් කොඳුයට පෙලක් ව්‍යාකරණයක් හැදලා දෙනවා ජීවිතේ. ඉතින් එතකන් ඒක හැදෙනකන් ඒ භාවනා කෙරුවට වැඳලාමදි. මොකද ඒ තරම්ම ඇඹුලයි ඒක. ඒ තරම් භාවනා ඇඹුලයි. තිත්තයි. පැංගිරි. හරියට නිකන් කුඩ මේ ගැරන්ඩියක් පොල් කටුලකින් ඇදලා ගන්නා වගේ තමයි මේක කියලා දෙන එකට යෝගාවචරය. ඒ සමූහය දාලා කියලා දෙනකොට පොඩි වාසියක් තියෙනවා. ළඟ ඉන්න කෙනාට ගුටි පාර වදිනකොට මෙයාට පොඩි ජොලියක් තියෙනවා. ඌට නේ ගහන්නේ මට නෙවෙයි කියලා. පණිවිඩය හම්බ වෙනවනේ. ඒක නිසා මම කරන්නේ හොඳට ලියලා තියෙනවට ස්තුති කරගෙන අනික් අයට කියනවා පශ්චාත්තාප වෙන්න එපා නැවත නැවත ලියන්න. ලියලා මෙන්න මෙතෙන් කතාව පටන් ගන්න මේකට මොකද වෙන්නේ කියන අදහසින් ලියන්න ගොනු කරපු දවසේ අපි දෙපාර්ශ්වෙම දිනු. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙ. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්සේ. සමූහ භාවනාවෙන් තොරව පරියංකය. 7 වෙනිදා අලුයම විනාඩි 30ක් පමණ විය. විනාඩිය හුස්ම රැල්ල 6 වාර බැගින් 90 වාරයක්. 8 වෙනිදා ඊයේ සක්මන් භාවනාව පෙරවරු පෙරවරු පියවර 211යි සතිමත් විය. 9 වෙනිදා අද පියවර 15ට 50යි. 15 සිට ඉහළට පියවර 50යි සතිමත් විය. නැවත ඉහළ සිට පහළට පියවර 50යි. පහළ සිට ඉහළට පියවර 50යි. නැවත ඉහළ සිට පහළට පියවර 60යි. නැවත පහළ සිට ඉහළට පියවර 60යි. සතිමත් විය. ස්වාමින් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා. ඒකට ඒ විදිහට මෙච්චර වාර ගාණක් ආශ්‍රව ප්‍රසවාසය දැක්කනම් මෙච්චර වාර ගාණක් පියවර දැක්කනම් පියවර වැටහිච්ච හැටි තදකමටද වැටුනේ සහැල්ලුවටද නිශ්චල දෙයක් කම්පන දෙයක හැප්පෙනා වගේද සීතල දෙයක් උණුසුමක හැප්පෙනා වගේ කියලා වැටහිච්ච කාරණේ කියන්න තාම හිත හැදිලා නැහැ. තාම ඉලක්කම් දාගෙන යනවා. ඒ නිසා අනිත් දවසේ මේසක් අර වගේ හුස්ම රැලි 10ක් 15ක් පේන වෙලාවේදී හොඳට දැනගන්න මේ හුස්ම රැල්ල වදින්නේ ඇවිදින රගේ කකුල් දෙකටද නැත්නම් නහයටද? ඒක වදිනකොට හුලම් පාරක් වදිනා වගේ තේරෙන්නේ පකුල පොළවේ වදිනවා දැනෙන්නේ කියලා අන්නේ තොරතුර අත්දකින්න දේ ලියවන්න තමයි මම මේ කතා කරන්නේ. සක්මන් කරන බයන්නේ හුස්ම ගන්නකොටගේ නහයටද දැනෙන්නේ නැත්නම් කකුල් දෙකටද දැනෙන්නේ. කකුල් දෙකට පොළොව හැපෙන්න කොහොමද දැනෙන්නේ? නහයට හුස්ම දැනනා වගේද නැත්නම් කොහොමද? අන්නේ තොරතුරු බලන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා. මොකද එක දිගට පියවර ගානක් තියාගෙන යන්න පුළුවන් ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැනෙන දේෙන් තමයි කතන්දරේ පටන් ගන්න. තාම කතන්දරේ පටන් අරන්නේ තාම කියලා තියෙන්නේ ඇවිදින බව දැනගන්න පුළුවන්, හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. දැනගත්ත හැටි, දැනෙන හැටි, අදාහ වටහා ගන්න, අත්දකින්න හැටි, අත්විඳින හැටි ලියවලට තාම පෑන මෙහෙවිලා නැහැ. නිසා නැවතත් උත්සාහයක් කරන්න මේ විදිහට සක්මන් කරන මේ විදිහට පරියන්ක ඉනොට හුස්ම කොහොමද වැටෙන්නේ? පය තියෙන එක පොළොවට වැටෙන්නේ කොහොමද කියන තොරතුරු ඉදිරිපත් කරන්න කියන එක තමයි උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම නිවාසික භාවනා වැඩමුළුවේ නවක යෝගිනියක් වෙමි. සක්මන් භාවනාව ඊයේ දිනේ තුලදී ප්‍රථමයෙන්ම සක්මනේ ඇවිද ඇවිදින විට පාදයේ පොළව සමග තෙරපීම පිළිබඳව සතිය යොමු කළෙමි. සක්මන් සක්මන් පෙතේ කෙලවර සිටගෙන සිටගත් ඉරියව්ව දෙස බැලුවෙමි. ඉන්පසු මුල් විනාඩි 3-5 3-5ක් කාලය තුල ඇවිදමින් ඇවිදින ඉරියව්වට සතිය යොමු කළෙමි. මෙම ක්‍රියාවේදී සිත පිට යාමට බෙහෙවින් මුහුණ දුන්නෙමි. නමුත් නැවතත් ඇවිදින ඉරියව්වට සිත යොමු කළෙමි. මුල් විනාඩි 5ට පසු ඉන්පසු ඇවිදින මුල් විනාඩි 5ට පසු ඇවිදින විට ඇවිදින ඉරියව්ව වෙත නොව පාද දෙක වම් හා දකුණු වශයෙන් පොළවේ තෙරපීම අත්විඳෙමි. වම් හා දකුණු වශයෙන් පාද හඳුනාගත්තේ සිටිමිනි. ඒවා වෙන්කර ගැනීම සඳහා විශේෂ ගුණයක් වෙන්ව අත්විඳිය නොහැකි විය. නමුත් මෙම පාද තෙරපීම දෙස බැලීම වාගේ මාගේ සතිය පවත්වා ගැනීමට එතරම් එතරම්ම රුකුල් නොදී සිත පිටට යයි. එනිසා මා ඉන්පසු වෙනත් නිමිත්තක් යොදා ගත්ෙමි. එනම් පාදයක් ඔසවා බිමින් තැබීමේ ක්‍රියාවලියයි. මෙම සමස්ත ක්‍රියාවලිය දෙස වම හා දකුණ වශයෙන් wen wenව සතිය යොදා බැල්ම පෙර බැලීම පෙර යොදාගත් නිමිත්තට වඩා ಉಪකාරී විය. මෙහිදී වම හා දකුණ පාද wen කරගත්තේ සිතින් සිටීමෙනි. පාද දෙක wenව හඳුනා ගැනීමට පීඩනය පීඩණය උණුසුම සිසිල වැනි ಗುಣ අත්විඳිය නොහැකි විය. මාහට පියවර 10ක් පමණ එක දිගට සතිය පවත්වා ගත හැකිය. ඇතිවන බාධා නම් සිත පිට යාමත් සක්මනේ යෙදෙන විට පාදවල රිද්මයට අනුව යන බීට් බීට් එකක් වැනි යමක් සිතෙහි මතු ඉස්මතු වීමත්ය මා සක්මනේ යෙදෙන විට ක්‍රමක්‍රමයෙන් පවතින දෝෂ මාහට විසඳා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සිට දීර්ඝායුෂ ලැබේවා මේ විදිහට පය තෙරපීම බලනවා හෝ පයක් කොසරන යවනවා තබනවා බලනවා හෝ මාර්ගයෙන් අපි කොහොම හරි සතිය සක්මණේ සතිය අඳුල දුන්නට පස්සේ හිත පිට ගිහිල්ලා නැවත পায়ට හිත ආපු බව දැනගන්නේ කොහොමද කියලා බලන්න. පිට ගියේ හිත දැන් ආපහු ගත්තා. ගත්තට පස්සේ දැන් නහය නෙවෙයි තියෙන්නේ කකුලේ තියෙන බව දන්නේ කොහොමද? කියලා පිට යන හැම වාරයකම අපහු එහෙම සිද්ධ වෙනවනේ. පිට යන එක පශ්චාත්තාවයක් නම් එන එක සතුටක් නේ. අන්නේ ඇවිල්ලාට පස්සේ পায়ට හිත ආවට පස්සේ සක්මණ හිත ආවට පස්සේ බලන්න කොහොමද මන් දන්නේ දැන් හිතාවයි කියලා. එතකොට අර කර්ණ කියන කරුණ හොඳට පෙන්ලා දෙයි. මේක වම් කකුල බර වැටෙන විලුඹට නැත්තම් ලේ වකේට නැත්තම් ඇඟිලි වලට නැත්තම් මුළු කයටම කියලා මේ පය වදින එකෙන් තමයි අපි හිත පිට ගියේ කාවයි කියලා දැනගන්නේ. ඒක විශාල ඔය උත්තර කරපු ඔක්ම භාවනාවේ සමස්තය වශයෙන් ගන්න පුළුවන්. සක්මණේදී හෝ පරියංගෙදී පිට ගියාම නැවත ආපු බව දන්නේ කොහොමද කියලා. මොකෙන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න කියනකොට හොද්දට හිත යොදලා බැලුවොත් ඔය මෙතෙක් කියපු වගේ ඊගාව පියවර ඊගාව ඉදිරිය දැනගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම පිටගියේ හිත ආපහු එන හැම වෙලාවෙම බලන්න තමන් ඒක සහතික කරගන්නවද? සතියේට සක්මනට පයට හිත ආවයිල කොහොමද දන්නේ කියලා දැනෙන දේ සටහන් කරන්න යන්න. එතකොට තව පියවරක් ඉදිරියට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කීප වාරයක් මෙම නිස්සන්න ආරාමෙහි භාවනා සඳහා පැමිණ ආයෙත්මි. මෙවර මෙහි පැමිණි පළමු දින ඊයේ පරයන්ක භාවනාව කර ගැනීමට බැරි තරමට නිදිමත මාරයෙක් මෙන් මට බාධා කළ බව දනිමි. ආපසු නිවසට යාමට තරම් සිටුනි. මෙතෙක් අප වෙනුවෙන් කැපකර ඇති සම්පත් වලට මා ණයගති නේදයි සිටුණු වාර අනන්තය. අද දින පාන්දර මා දැඩි අදිෂ්ඨානයක් ගතිමි. මා මුලින් භාවනා වැඩූ සැටි ඔබ වහන්සේගෙන් ඊයේ සවස ධර්මදේශනාවේ කරුණු මට මහා හයියක් වුණා. අමතක වී තිබූ සිතේ සමහර ස්වභාවයන්ගේ හැබෑව තේරුම් ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් උපකාරී වුණා. සක්මන් භාවනාව කළෙමි. දෙපොතල ගැටෙන මාරු වෙන දණුපැදුරේ සමහර තැන්වල ගොරෝසු බව මුලින් මුලින් අත්විඳි අත අත්විඳි අතර පසුව ඇවිදින්නෙක් සිටින බව මා එය බලා සිටින්නෙක් සිටින බව දැනෙන තරමට සක්මන් දැනෙන්නට පටන් ගත්තා. පැය භාගයකට අධික වේලාවක් සක්මන් කරමින් කරන විට ගමනේ වේගය අඩුවන බව හා දෙපා ගැස්සෙන බවද ඒ සමග හිසට වේගවත් පණිවිඩයක් ඇයි පණිවිඩයක් ඇවෙන්නාසේ දැනුන නිසා මා පරයන්කයට වාඩි වී නිහඬ සිතකිනි. පරයන්කයට වාඩි වූ විගසම කයට සිත පැමිණි තැන්පත් බවෙන් බව මා දුටුවා. කයේ හුස්ම හෙලන ගැන හෙලන ගැහෙන බව මා අත්විඳින්නේ ස්වල්ප වේලාවකිනි. ස්වල්ප වේලාවක්. එය නිසියාකාරයෙන් නාසිකාග්‍රයේ පවතින්නේ ටික මොහොතකි. සිත සංසුන් වීමට වීම සමගම කයේ කොහේ හෝ තැනක දැනීමක් පවතිනවා මේ කය මෙහි ඇති බවට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தත්ත්වයෙන් වාර ගණනාවක් මීට පෙරද අත්විඳි ඇත්තෙමි. මෙසේ සිටින විට නොඑක් රූප රාමු හා විවිධ උපදෙස් පැහැදිලි නැති සිතට පෙනී ඇසී යන බවක් එහෙත් ඒවා විචාරීමට අවශ්‍ය නැති බවත් මට දැනී යනවා. මා කලබලද නොවෙමි. නොවෙමි. පැය එකහමාරක වැනි කාල කාලයක් පරියන්කයේ අද මෙසේ සිත නිහඬ කොටගෙන සිටීමට හැකි වූ බව දනිමි. විවිධ ශබ්ද හා බෙහෙත් ආලේපවල සුවඳ දැනුණා දැනුණාද නොවේ. ඒවා සිතින් හිමිහිට ඈත්වන්නේ ඈත්වන්නේ මට වදයක් නොවියගෙනය. මාගේ පෞද්ගලික ජීවිතයේද හුදකලාවෙන් නිහඬව ගත කිරීමට පුරුදු වී සිටින මට ඔබ වහන්සේගෙන් විසඳාගත යුතු ගැටලුවක් ඇත. මාගේ සිත මේ මොහොතට නිහඬ තැනකට පැමිණි පසු මා හිර වී සිටින්නාක් මෙන් බොහෝ විට දැනේ. මා වෙත අනුකම්පාවෙන් උපදේශයක් ලැබෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට නිරුක් නිරෝගී සුවය ලැබේවා. යම් වෙලාවක හිතට එහෙම යන්න දෙන්නේ නැතුව වර්තමාන මොහොතට දැම්මොත් විඥාණයට පදනම නැති වෙලා යනවා. විඥානේ ජීවත් වෙන්නේ අතීත නාගතයට ගැට ගහලා. තව කෙනෙකුට තව තැනකට ගැට ගහලා. ඉතින් අපි කියනවා ඔබ වර්තමාන මොහොතට ගැට ගහියන් කියලා. ගැට ගහපු ගමන් විඥාණය කැලේ හිට මීහරකෙක් ගමකින් ගෙනල්ලා බැඳගත්තා වගේ කලබල වෙනවා. එයාට ආහාර නැතුව යනවා. එයාට පොහොර නැතුව යනවා. ඒතර එයා නිකන් පුදුම හිරවිල්ලකට හිර වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කරන හැම වැඩකින්ම කරන්නේ ආය විඥාණයට ආහාර දෙන එකයි, පොහොර දෙන එකයි, අදහස් දෙන එකයි. ඉතින් බුදුරජාණන් කියනවා ඔයාට එහෙම වෙල්ලා යන්න ඉඩරින්නේ කියලා. අපපතිත්‍ිත කරන්න කියලා, ප්‍රතිෂ්ඨාව නැති කරන්නයි කියලා. ඉතින් ඒක දැනෙනවා නම් දැන් විඥානේ කොටු වෙලා ඉන්නවයි කියලා බොහෝම ලොකු ජයග්‍රහණයක්. මෙන්න මේකට අනුග්‍රහ කරන්න නම් කය ජීවිත අතාරින්න ඕනේ. කය තින්නේ තිබේවා ජීවිතේ තිබෙන්නේ තිබේවා. ඉතින් එහෙම පෙර සූදානමකින් භාවනා වෙන කර නැතෝ නැති තරම් ලෝකේ. ඒගොල්ලන් ඕනේ මේ ජීවත් වෙලා සැප විඳින්න. මෙතන බුදුරජාණන්සේ පෙන්ලා දෙනවා විඥානේ මේ තරම් ඉක්මනට කොටු කරන්න පුළුවන්. එකල ඒකට කියන්නේ හුදකලාව කියලා. ඒකට කියන්නේ විවේකයේ කියලා. ඒකට කියන්නේ විස්රාමයේ කියලා. ඒක වෙනකොට විඥානේ නිකන් කොටු වෙනකොට එයා පුදුම ගොඩ පෙරක දෝරකම් දෙනවා අරක කරපම් මේක කරපම් කියලා ඉතින් අපි යාට සෝචකී කර ගෝලෙක් වාගේ කියන කින දේ කරනවා කරන්න ගියාම විඥානේ අර Tamanට ඕනේ ආහාර පොහොර ලබා ගන්න පුළුවන් නම් ඒ එහෙමම බලාගෙන ඉන්න. අන්නේ දැනෙන වෙහෙසට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ ආර්ය දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක බලන්න කැමැතිද? පේන වෙලාවේ නැත්තම් දුවනවද දලුව ගසා දාගෙන? එහෙම නැත්නම් මේකට ලෑස්තිලා යනවද? ලෑස්තිලා යන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද? අපි ඇත්තටම භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵල කියලා මොනවද හිතාන ඉන්නේ? ඉතින් ඒ නිසා මේ වගේ ලියන කෙනෙක් හරහා අනික් අයට දැනුවත් කරන්න පුළුවන් හිත සුද්ධ කළා වුණා නම් පාළු ගතියත් අනු ගතියක් වැටහෙනවා. ඉතින් එතකොට හිත নানা ආකාර කොට පෙරක දෝරුකම් ගේනවා අර්ග කරමු මේක කරමු කියලා. ඒ හැම කීකින් වෙන්නේ ආයේ විඥාණයට පොහොර ලැබෙන එක. පුළුවන් නම් ඒ දැනෙන හුදකලාවේ කොටු වෙච්ච ගතිය භාවනාවේ ප්‍රතිඵලයක්. ඉදිරි ගමනක් අනුග්‍රහ කළ යුත්තක් කියලා එහෙම කොටු භාවයේ හිර වෙන භාවයේ අසහනශීලී ගතිය තනි වෙච්ච ගතිය දිහා බලන ඉන්න නම් ආර්ය මනසක් තියෙනවා. පු탁ජන මනස ඒකට බයයි. ඒ කියන්නේ නිදහසට බයයි. ඒ කියන්නේ නිවනට බයයි. ඒ කියන්නේ විවේකයට බයයි. අපිට කරදර කරන්න වෙන්න එන්න හරි සතුටක් තියෙනවා අපිට. මොකද Tamanට අයියා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්. මට මෙච්චර කරදර තියෙනවා, අර අමාරු තියෙනවා, මේ අමාරු තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කියලා ලයිස්ට් හදන්න පුළුවන්. මොනවාක්වත් නැති චා නිකම්ම නිකන් නිකමෙක් වෙනවනේ. බුදුරජාණන් වහන්සේ අන්නේ නිකමෙක් වෙන තැන තමයි තල්ලු කරලා තියෙන්නේ. ඉතින් මේක ලස්සනට ලියවිලා තියෙනවා. අන්න එන කොටු වෙච්ච බව දැනගෙන යන්න ලෑස්තිලා යන්න උදේකලා බවට අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ මීට පෙර යෙදී ඇත. නමුත් මෙම භාවනා වාරයේදී මා අනෙක් භාවනා වාරවලට වඩා සක්මන් භාවනාවේ යෙදිනි. පාදයේ එසවීම ඉදිරියට ගෙන ඒම හා නැමත නැවත අවස්ථාද පාදයේ පොළවේ පොළව මත තබන විට ඇතිවෙන දැනීමද අත්විඳිමි. සිත එක්තෙන් කිරීමට වෙනදාට වඩා පහසුවක් දැනුනි. සක්මන් භාවනාවෙන් සිත තැම්පත් වූ විට පරයන්කයට වාඩි වී ගත දෙස බලා සිටියේදී බලා සිටියේදී මද වේලාවකින් නාසයේ අගට ආශ්වාස ප්‍රශ්වාසය දැනේ. ටික වේලාවකින් නොපෙනී යයි. සමහර අවස්ථාවල සම්පූර්ණ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් පෙනේ. එයට හිස් බවක් දැනේ. මෙය දැනුණු පළමු අවස්ථාවේ සතුටක්ද දැනුනි. සිතුවිලි පැමිණියේද ඒවා හිස් බවට බාධා නොවිය. ඉන්පසු පරයන්ක භාවනාවට යන සමහර අවස්ථාවලදී හුස්ම පෙනීමට පෙර හිස් බව පෙනේ. එවිට මා හිස් බව දෙස සිහියෙන් බලා සිටිමි. මෙම හිස් බව ඇති අවස්ථාවට පැමිණීමට නැවතත් මා තුල විය. ස්වාමින් වහන්සේ මාගේ භාවනාව නිවැරදි ව සිදුණාදැයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. හිස් බව දැනුණු බව දැනුණු විට නැවත කල යුතුයද? නැවත නැවතත් කල යුතුයද? මෙම අවස්ථාව සමාධියයි දැන ගැනීමට කැමැත් සමාධියයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ලියන රචනයේ චර ගුණව නැහැ ඒකෝ කියවන එකන හරියට කියවන්නේ නැහැ. ඒ නිසා අහගෙන ඉන්නකොට කියන්න හදන පණිවිඩය පිරිසුදු නැහැ. කෙසේ නමුත් මේ වෙන දෙයම වෙන්න දෙන්න වෙනකොට Tamanට ස්ථිර භාවයේ ස්ථාවර භාවයේ එයි. ඒක වෙන කෙනෙක් උත්තර දීලම හරියන්නේ නැහැ. උත්තර දුන්නම වරදිනවා කියන එක නෙවෙයි තියෙන උත්තර දුන්නම සමහර විටක විශ්වාසයක් තියෙනවා මේකම වෙන්න ආරින්න. දිගින් දිගටම දිගින් දිගට වෙන්න ආරින්න මේක කරන දෙයක් නම් වැරදි. මේක සිද්ධ වෙන දෙයක් නම් 100%ක් හරි. ඒ නිසා මේකට වෙන්න ආරින්න කියන එක තමයි තියෙන්නේ වෙනකොට වෙනකොට. ආන්න පුදුම හිතේ විශ්වාසයක් ඒ වගේම පෙරදැක්මක් මේක තමයි වෙන්න හදන්නේ කියලා වෙන්න තියෙන දේ කියන්න පුළුවන් තරමට යනවා. ඒ නිසා මේක දිගට කියවන්න ලියනකොටත් කියවන කී අහන කෙනාගේ පැත්තෙන් බල්ලා ලියන්න. ලියනවා එහෙම මේ කණු දැම්මට එච්චර වැඩක් වෙන්නේ නැහැ. ලියලි වෙලා ආයි කියවන්න. කියවලා බලන්න මේ පණිවිඩේ යනවද කියලා මම දන්නේ මට මේ පණිවිඩේ මම අහගෙන හිටියට එන්නේ නැහැ පණිවිඩේ. ඒක ඉදිරිපත් කිරීමේ දෝෂේ. භාවනා දෝෂයක් නෙවෙයි. ඒ නිසා නැවසරයක් ලියන්න උපදේශෙ මෙච්චරයි මේක නැවත නැවත කරනකොට Tamanට විශ්වාසයක් පහළ වෙයි. වෙන්න දෙන්න, අරින්න මොනවත් කරන්න යන්න එපා. තේරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. සක්මනේදී හිත තැන්පත් වෙනවා. පරයන්කයට ආපසු අරමුණ ඔස්සේ යන විට නොදැනීම හිත අරමුණු කරා සිත ඇදී යනවා. එවිට සිතට මාගේ අරමුණ නාසිකාග්‍රයට ගන්නා විට ඇඟ රස්නේ ගතියක් ඇවිත් සුළු මොහොතකින් ආපසු එම අරමුණට එනවා. එය පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකෙත් මේ ලියනවා සක්මන් කරනවා අරමුණක් කියනවා අරමුණ කියන්නේ ආනාපානෙද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ලියනකදී පාවිච්චි කරන මේ තාක්ෂණික වචන අසන්න නොමග යනවා. මේකේ අරමුණ කියලා මේ කෙනා සඳහන් කරන්නේ මොකද්ද කියලා කියන්න කැමතියි. මේක මේ හිතාගන්න තියලා ලියලා තියෙන. ඒකට මං හිතාගන්න එක හරියන්නේ නැහැ. කැමැතිද ලියපෙන්න නැත උසන්. සක්මන් කරනකොට අරමුණේනේ සක්මන තමයි. ඉතින් ඒකේ තව අරමුණක් ගැන කතා කරනවා. මේ වෙන මොකද්දෝ හිතප එකක්. ඉතින් ඒ නිසා කරුණාකර අරමුණ කියලා කියන්න යන්න එපා. මේ මොකද්ද කියලා ලියන්න. මේ මං හිතලා උත්තර දෙන්න ගත්තොත් මම වරද බැඳෙනවා. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ සැකේ තියෙන්නේ ලියමනේ. සක්මන් කරනකොට වැටෙන දේ කියන්න හිත යන දේ මොකද්ද කියලා කියන්න. ඒ දෙක පැහැදිලි වෙලා නැහැ. ආයසරයක් කියවලා බලන්න ලියුම ඒකළු අනිදාසෙත් ලියන්න. ඒ දෙක පැහැදිලි විදිහට නැත්තම් මේ වෙලාව වෙලා ගන්න. එහෙම නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. භාවනාව සිත ආනාපාන අරමුණට සමීප වීම භාවනාවට පරයන්කේ ඉඳගෙන විනාඩි 5ක් පමණින් සිදුවේ. හුස්ම ඉහළට වැටීමේදී ප්‍රකට වෙන්නේ නාස් කුහරයේ වම් පැත්තේය. හුස්ම පහළට වැටෙන විට නාසයේ වම සහ දකුණු කුහරවල සම ගතියක් දැනේ. බාහිර දැනීම් ඇති වුවත් ඒවා පසුබිමේ බලපෑමක් නැතිව පවතී. හුස්ම රැලි ඉක්මනින් සියුම් වන බවක් දැනේ. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර විරාමද දකි. මෙලෙස කරද්දී විනාඩි 15ක් 20ක් පමණ යන විට බාහිර සිතුවිලි වශයෙන් භාවනාවෙන් නැගිටවා යැවීමට සිහින මවන ආකාරයේ සිතුවිලි ඇතිවේ. මුලදී සිතනවා සිතනවා යයි මෙනෙහි කොට මූල කර්මස්ථානයේට වරක් හෝ දෙවරක් ගියේද සිහින මවන සිතුවිලි බලවත් මෙමින් පහර ගසයි. නිවසේදී භාවනාවේ යෙදෙන විට සිහින මවන සිතුවිලි පැමිණීමේ රටාව හැම විටම වාගේ ආරම්භ වන්නේ කම්පියුටර් එක භාවිතයෙන් කරන්නට තිබුණු ඊටා වැදගත් අතපසු වූ වැඩක් පිළිබඳ මතකයේක්නි. ඒ වැඩේ නිමා වීමට තබා ආරම්භයටත් පෙර ඉන්ටර්නෙට් කනෙක්ට් chat room එකට යනවා. මාගේ එසේ ගොස් එහි සිටින අනෙක් අය සමග කිසිම වැඩකට නැති විදිහට හානිකර ක්‍රියා ඇතිවේ. මූල කර්මස්ථානයේ මතක් වුවත් කිසිම ආකාරයකින් ගැළවීමක් සිදු නොවේ. පසිදුන කාර්යාලයට යාමට තිබෙන බව මතක් වුණත් බොහෝ විට පාන්දර 2-3 වෙනතෙක් මේ chat room එකේ කාලය ගත වෙනවා. ශරීරයේ මොකද chat room? ඔව්. ඒ කිවට ඇහෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා ඇහෙන්නේ නැහැ. ඒක අර කියවන මනුස්සයා ලියුම් මනුස්සයා පශ්චාත්තාප වෙනවා. කියනකොට එමීට කියවන්න වචන ඇහෙන විදියට. මේ chat room එකේ කාලය ගත වෙනවා. ශරීරයේ සම්පූර්ණයෙන් පාලනය රිමෝට් කන්ට්‍රෝල් වීම දැනේ. මෙවැනි අවස්ථාවක සිත මූල කර්මස්ථානයට ගැනීමට හැකි ආකාරයක් පිළිබඳ ඊට ගෞරවයෙන් උපදෙස් පතමි. නැවත කියවන්න ස්වාමීන් වහන්සේ. නෑ නෑ නෑ අවශ්‍ය නෑ. කොහොමවත් ඉවරද? අපේ වෙත අනුකම්පාවෙන් අපගේ නිවන් මඟට ආලෝකයක් දැල්වමින් අපට මඟ දක්වන ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් මේ ජීවිතයේදීම නිවන් සාක්ෂාත් කරගනිත්වා. තමන්ගේ හිත ඒ වගේ දොඩමළු වේලව දන්නවා අරමුණට යන්න කැමති නැත්නම් හොඳට දොඩමළු වෙන්න දෙන්න. ඒක අරමුණක් වෙනවා එතකොට. ආය අදින්න යන්න එපා. ඉතින් ගැස් කියන්නේ ඔබට ඇති වෙන්න කතා කරපන්. මම වාඩි වෙලා සිල් අරගෙන මේ ඉන්නේ උඹට කතා කරනවා. ඇති වෙන්න කතා කරපන්. අප අදින්න ගන්න ගන්න කතාව වැඩි වෙනවා. ඒ නිසා හරි. මම දැන් ඒකට ලෑස්ති කියලා ඉන්නකොට ඒ ඒ කඹ අදිනකොට මේ පැත්තෙන් ඇද්දොත් තමයි එහා පැත්තෙන් අදින්නේ. මේ පැත්තෙන් ඇද්ද නැතුව තමයි තනි පැත්තෙන් කඹ අදින්න බෑ. නැත්නම් හුත්තට ඇදලා අල්ලලා එක සැරේ අතහැරියා මොකද වෙන්නේ? අනිත් පැත්ත හොම්බෙයි. දිනිල පැතිල කෝක වේසත් උන්ටට බර දාලා අල්ලලා ඒක පාට කට්ටිය විතර කඹේ අතහැරලා දැම්මොත් ඒ වගේ මේ පැතර අදින්නේ බය හොඳයිම කල්පනා කරනවා කතා කරනවා කතා කරන්නම දෙන්න. මේක දන්නවනේ දැන් මම කතා කරන හිතක ඉන්නේ මම ඒක දන්නවා. ඒ සතියනේ. මේකේ තියෙන ඒ කතා කරන හිතට තියෙන ද්වේෂයක් යට තියෙනවා ඒක අහුවෙලා නැහැ. අහුවෙලා නැති නිසා තරබලකාරි දෙයයන් නැන්සේ ළඟට යනවා කතරගම දෙයියෝ කාටත් යනවා මගෙනුත් අනවා. අනේ ස්වාමීන් වහන්සේ කොහොමද ආයේ අරමුණට ගන්නේ? ඒ තාකල් අර කතාවට ද්වේෂය. ඒකට ඒකට ඕන පොහොර එකම දේ ද්වේෂය තමයි. ඒ නිසා කියන්නේ කතාව නියන්නේ හොඳයි. කතා කරන් ඒ ඒ chat එකටම ඉඩ දෙන්න මොකක්වත් දෙන්නේ වෙන විදියට කියනවා ඒක අරමුණු කරන්න. මගේ හිත මේ ඉබේසියෝ දින දේ ආනබනේ කුතුමයි ඒ සිදුවෙන දේ 100ක් වෙනවා ගන්න බැරි මට්ටමට ඒකම ඉන්න. හොඳට දැනගන්න මේ වර්තමාන මොහොතේ සිදුවෙන දේකට හිත දාගෙන ඉන්නේ කියලා. එතකොට ඒකට ඒකත් එක රණ්ඩුව නතර වෙච්ච ගමන් ඒකට පණ නැතුව යනවා. අපි මේකට මේක වවන්නේ ඒට විරුද්ධ වීමෙන් තමයි ප්‍රතික්‍රියා කරනවා කියලා මේකට කියන්නේ. ප්‍රතික්‍රියා කරපුව ගම ওই ළමයි ඔක්කොම නරක වෙන්නේ ඒ ළමයි කරන නරක වැඩට ප්‍රතික්‍රියා කිරීමෙන්. ඒ ළමයි දන්නවා මේක ඊට පස්සේ කරන්න ඕනයි කියලා. නරක වැඩ දැක්කත් ගණන් ගන්න නැතුව හිටියොත් උට මුකුත් කරගන්න බෑ. දෙමාපියෝම තමයි දරුවෝ නරක කරන්නේ. ඒ නරක නරක වැඩක් කරපු ගම ඒ ළමයට ප්‍රතික්‍රියා කරනවා. ළමයා කොහොමද දෙමාපියන් විරුද්ධව ඉන්නේ තරහින් ඉන්නේ. ඌ කරනවා දෙමාපියන්ට වරද්දන්න මේකයි කරන්න ඕනේ කියලා. දඬුවම් කරන්නේ නැතුව කරවන්නේ හිටියොත් ඌ හොඳ වෙලේ නරක වැඩ දන්නේ නැහැ. නරක වෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ නිසා chat එකට යනවනම් ඒකම ලෑස්තිලා යන්න ඒක දැනගෙන කරන මගේ හිත කරන්නේ මේ දොඩමළු වීම. මම ඒක දන්නවා. ඊට වැඩිය භයානක දෙයක් නැහැ දොඩමළුවට. ඒ නිසා ඒ වෙලාවේදී ආපහු හිත ගන්න හදන්න එපා. දොඩමළු භවයේ ඉන්න බව දැනගෙන ඒකම වැඩි වේලාවක් ඉන්න පුළුවන් ප්‍රමාණය බලන්න. එතකොට තීරුම් ගනි පුදුමාකාර සතියක් ඕනේ ආනපානට වැඩිය දොඩමළු බව දැනගෙන ඉන්න. දුවට ඒක ඒකෙම ඉන්න අරින්ද කියන එකයි කියන්නේ. ටිකක් දිගලියුම. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මම අවුරුදු දෙකක පමණ කාලයක් සතිය වැඩිීමේ යෙදී සිටින්නෙමි. මාගේ අධ්‍යක්ීම වැඩිදුර උපදෙස් සඳහා මෙසේ ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව. මම වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන ආරම්භ කර යටිපතුල් වලට දැනෙන දැනීම් පිළිබඳව සතිමත් වෙමින් සක්මන් කරමි. මෙසේ පියවර 10ක් පමණ සක්මන් කළ පසු සිත විසිරී යන නමුත් වහාම ඒ ගැන සතිමත් වී නැවත වරක් මම වම දකුණ ලෙස සක්මනට සතිමත් වෙමි. පරියංකේ කොපමණ රූප ශබ්ද තිබුණත් පරිසරයේ කොපමණ රූප ශබ්ද තිබුණත් බොහෝ විට සිත විසිරෙන්නේ මනසට පැමිණි අරමුණු වලටය. එම අරමුණු අතීත හෝ අනාගත අරමුණු බව හඳුනා ගනිමින් පියවර දෙක තුනක් පමණ කාලයේදී කාලයකදී සතිය නැවත වරක් දෙපතුල් වලට යොමු කරගත්ෙමි. මෙසේ සිත විසිරෙමින් සහ නැවත සතිමත් වෙමින් විනාඩි 10ක් 15ක් පමණ සතිමත් කිරීමේදී සක්මන් කිරීමේදී මුහුණේ මුඛය ප්‍රදේශයේ කම්පන සහ චංචල ලක්ෂණ දැනේ. විටක දිව යටින් විදුලි ධාරාවක් මෙන් කරන කරන ගමන් කරනසේ දැනේ. තවත් විටක හිස හිරිවැටෙන බවක් දැනේ. යටිපතුලේ අයිස් කැටයක් මත ඇවිදින්නාක් මෙන් හිරිවැටි ඇති බව දැනේ. සමහර වේලාවක පාදයන්හි ඇඟිලි හිරිවැටි ඇති බවත් දෙපා බර වී වාරු නැති බවක් දැනේ. එවිට සක්මන ඊතා හිමින් සිදුන බව දැනේ. මෙම සියලු සංවේදනා ධාතු ලක්ෂණ බව හඳුනා ගනිමින් විනාඩි 25ක් පමණ සක්මන් කිරීමේදී සක්මන નિરાයාසයෙන් සිදුවෙන බව පෙනේ. ශරීරයේ රූකඩයක් මෙන් යැවෙන බවක්ද දැනේ. දෑත් දෙපසට හෙලන හෙලාගෙන සක්මන් කිරීම නිසා විටක අත් ඇඟිලි කෙලවර පිම්බී ඇතිසේ දැනේ. මෙම විවිධ විවිධ දැනීම් ගැන සතිමත් වෙමින් විනාඩි 45ක් පමණ සක්මනේ යෙදිමි. විටින් විට සිතවිලිට සිතවිලි වලට සිත විසිරී ගියත් ඒ බව දැනගනිමින් සක්මනේ සතිමත් වෙමි. පරයන්ක භාවනාව සාර්ථකව සක්මනින් පසු පරයන්කයට වාඩි වී වාඩි වී සිටින බව ඉරියව්වට සිත යොමු කරගත් විට සක්මනේදී දුටු මුහුණේ මුඛ ප්‍රදේශයේ සහ හිසෙහි මතු වූ ධාතු ලක්ෂණ යලි ප්‍රකට වේ. මෙම ධාතු ලක්ෂණ කෙරෙහි සතිමත් වෙමින් විනාඩි 10ක් පමණ කාලයකදී සිත විසිරී යාමට පටන් ගනී. එවිට ධාතු ලක්ෂණ ප්‍රකට වීමද ක්‍රමෙන් තුනී වී යනගෙන යන බව දැනේ. එවිට නැවත වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කරගෙන සිටීමේදී ශරීරයේ විවිධ ස්ථානවල දෙපා ආදියේ රිදීම් දැනේ. පරයන්කේදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය දැඩි ලෙස ප්‍රකට නොවුවත් විටින් විට ආශ්වාසයේ සියුම් ලෙසත් ප්‍රශ්වාසයේ වේගයෙන් ඉක්මනට නාස්පුඩුවල ගෑවෙමින් සිදුවන බවත් පෙනේ. කෙසේ වෙතත් විටින් විට ශරීරයේ දැනෙන විවිධ වේදනා දකිමින් වාඩි වී සිටින ඉරියව්වට අවධානය යොමු කරගෙන සිටීමේදී විටින් විට ශරීරයේ සිදුවෙන ගැස්සීමත් හේතුවෙන් හේතුවෙන් ගැසීමක් හේතුවෙන් ශරීරයේ ඉරියව්ව ඉරියව්වේ ගෙන දෙන බව ගෙන දේ. මෙසේ විනාඩි 30ක් පමණ සිටීමේදී විවිධ රූප සංඥා චිත්‍රපටියක් ලෙස මනසේ ඇති වී නැති වී යන අයුරු පෙනේ. එම සංඥා සිහිනයක් බඳු වුවත් මාහට නිින්ද ගොස් නැති බව වාඩි වී සිටින ඉරියව්වේ සතිමත් වෙමින් දැනගතිමි. මෙසේ සිටීමේදී කිසියම් තීව්‍ර වූ ශබ්දයක් ඇතුවහොත් එයට සිත විසිරී යාම සමගම ශරීරයේ පුරා කම්පන ස්වභාවයක් ඇති වී නැවතත් ඉරියව්ව කෙරෙහි සතිමත් වෙමින් විනාඩි 35ක් 40ක් පමණ පරයන්කේ සිටීමට පුළුවන් දෛනික කටයුතු. ඊයේ රාත්‍රියේ නිදා ගැනීමට ඇඳ මත වැතිරී සිටියේදී දිවා කාලයේ භාවනාවේදී අත්විඳි මුහුණේ සහ හිස ප්‍රදේශයේ සංවේදනා දැනිනි. එම සංවේදනා දකිමින්ම නිින්දට ගියා. යයි සිතමි. අද අලුයම උකුලේ ඇටේ තදබල වේදනාවක් ඇති වී අවදි වීමි. එය රෝගාබාධයක් නොව ධාතු ලක්ෂණයක ප්‍රකට වීමක් බවට ඔබ වහන්සේගේ ඊයේ දේශනා මතකයට ආවේය. මා අවදි වී ඇත්තේ හරියටම පෙරවරු 3ට බව දැන සිටියේ කටයුතු ආරම්භ කළෙමි. ඔබ වහන්සේට වැඩිදුර මඟ පෙන්වීම ගෞරවයෙන් ඇයද සිටිමි. තොරතුරු ගොඩාක් තියෙනවා. ඒ ගැන බලනකොට ඒව එකක්වත් බාධා කරලා නැහැ දිගට කරගෙන යන්න පුළුවන්. නමුත් ඉස්සරහට යනකොට මේ වගේ තොරතුරු තොගයක් කෙටියෙන් සඳහන් කරන්න හැටි සඳහන් කෙටි කරලා ලියන හැටි ඉගෙන ගනි. ඒ නිසා මේ මේ වෙලාවේදී මේක දිගට ওই විදිහටම යන්න හරි. දිගට යනතුරු පුළුවන් තරම් වාර්තා කරන්න බලන්න පටන් ගන්න. ඒ වාර්තා කෙටි කරන්නත් පුරුදු වෙන්න. එතකොට තමයි තේරෙයි භාවනාවේ රචනයයි වාර්තා කිරීමේ ඒකේ තල තුනකමක් එනවා. පේන හැම එකකම එකකින්වත් හොඳක් නරකක් ගන්න යන්න නරකයි. එකක්වත් තමයි බාධා කරන මට්ටමටත් නැත්තම් එකක්වත් Taman ඒවට බාධා කරන්න යන්නේත් නැත්තම් භාවනා වැඩෙනවා. දිගටම සතිය තියෙනවා. ඒකයි ඔච්චර තොරතුරු ටික ලැබෙන්නේ. තොරතුරු ගොනුව හරහා සතිය විවිධාංගීකරණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට වාර්තා කරමින් දිගට කරගෙන යන්න. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. මා මෙම භාවනා වැඩසටහනට පැමිණියේ ප්‍රථම වතාවටය. එය මා සහභාගී කර වූ සංවිධායකතුමියට නිර්වාණ අවබෝධය වීමකට. සක්මන සක්මන් භාවනාවේදී පාදයන්ගේ ස්පර්ශයන්ට පහසුවෙන් සිහිය පිහිටුවිය හැකිවත් සිත නිතර විසිරී යයි. එය හඳුනාගත් වහාම යලි සිහිය පාද පතුල් වලට යෙදී හැකියි. මෙය නිතර සිදුවේ. දකුණු පාදයේ පාදයේ ඇහැස් විටින් විට ඉඳකට පාදේ වලට ඇහැසන්දී විටින් විට ඉඳුව ඉදිකටුවකින් අනිනවාසේ දැනේ. එය පස්සුව නැතිවිය. පරයන්කයට වඩා සක්මන්ට මා වැඩි කැමැත්තක් ඇත. සක්මන තුලින්ද සිත දියුණු කර මාර්ගඵල ලැබිය හැකිද? පරයන්ක භාවනාවේදී සිත නිතර විසිරී යාමක් සිදුවේ. එය වටහා ගත්තද ආනාපාන සතියට යලි සිහිය යෙදුවද යලිත් සිත විසිරී යන්නේය. මාගේ බෙල්ලේ පිටුපස දැඩි වේදනාවක් පරයන්ක භාවනාව අරඹා ටික වේලාවකින් හටගනී. එය ක්‍රමයෙන් වැඩි වෙන හේයින් සිහිය එම වේදනාව සමග ගැටති. මෙම ගැටලුව සඳහා ගරුතර ලොකු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝ සුවය, නිරෝගී සුවය හා නිර්වාණ අවබෝධයෙන් උපමාව ලැබේවායි පතමි. මේකෙදි කිට්ටු කරන ගියාට එකම තැනකවත් සක්මන හෝ පරියන්කේ අරමුණ විස්තර වෙලාම නැහැ. කරදර පිළිබඳ ලොකු විස්තරයක් කරලා තියෙනවා. ඒ කියන්නේ කරදර වලට ගොඩක් කැමති අරමුණට වඩා. ඒ නිසා සක්මන් කරනකොට සක්මනේ දැනෙන දේ දැනෙනවයි කියලා තියෙන මිසක දැනෙන දේ ලියලා නැහැ. ආනාපානෙට හිත වරින් වර යනවා කිව්වට ආනාපානෙ වැටෙන්නේ නැති ලියලා නැහැ. ඒ කියන්නේ හොඳ දෙයට කිසිම කැමැත්තක් නැහැ මට පේන්නේ. ඒ නිසා කරුණාකරලා ඒ දේ විතරක් ලියන්න. ඇවිදිනකොට පායට වැටෙන දේ. ආනාපාන දිනට ආනාපානීට වැටෙන දේ. මේ ටික ඔක්කොම රචනයේ 120කට වැඩිය අඩු කරන්න. ඒකල අරක 180ක් විතර ලියන්න. එතකොට ওই ප්‍රශ්න නිකම්ම විසදෙනවා. හොඳ නරක දෙක වෙනස් කරන්න අපිට බෑ. හොඳ ගැන විතරක් කතා කරන්න ගියාම නරක ඉබම කොන් වෙනවා. නරක ගැන කතා කරන්න ගියාම හොඳ කොන් වෙනවා. මේ වගේ රචන වලින් වෙන්නේ නරක ගැන කතා කරනවා. ඒසට හොඳ ටික කොන් වෙනවා. අසත්පුරුෂ වෙනවා අපි. ඒ නිසා සක්මන් පරියංක දෙකේදී අරමුණේ විස්තර සඳහා 80ක් රචනයේ පාවිච්චි කරනවා. ඒක ලියවලා එන බාධා නොකිය වෙරිනම් නොලිය වෙරිනම් ඊටු 120 ලියන්නේ. එතකොට ඒ ඉදිරිපත් කිරීමේ කලාව අනුව භවනා ලකු ගුණයක් දිනුවක් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දේශනාව ගැන තියෙන සඳහන් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ දින ධර්ම සාකච්ඡාවේදී මරණය පිළිබඳව සිහි කිරීමෙන් යහපත් මරණයක් ලබාගත හැකි බව දේශනා කරන ලදී. මරණානුස්සති භාවනා වඩන අයුරු පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ඔය තමයිගේ භාවනාවට බාධායි නම් විතරයි මරණානුසතිය වඩන්නේ. එහෙම නැත්තම් නිකන් හම්බුනාට බේත් බොන්න යන්න එපා. තමාර බේත් ජාති ගන්න පුළුවන් කඩේට කියලා දොස්තර කියන්නේ නැතු. නැත්නම් ඒව නිකන් දුන්නට ගන්න එපා. හැම වේදක්ම දොස්තර කෙනෙක් කියන්න ඕනේ නැහැ. ඒ නිසා මරණානුසතිය කරන්න ඕනේ නම් ඒ භාවනා කරන යනකොට තේරෙයි. නැත්තම් නිකන් දෙන්න නිසා ඔය කඩ පත්‍ර කන්ට්‍රෝල් වලට ගියාම කට්ටිය දෙමළ පත්‍රෙත් කියනවා නිකන් යම්බෙන්නේ. අරගෙන බලනවා. පත්‍රේ උඩ යට දන්නේත් නැහැ. ඉතින් නැහු පෙරලියා වගේ වෙනවා. ඉතින් ඔය මොකද බණවල දෙමුල පත්‍රේ නිකන් අම්බෙලා කියවලා. ඉතින් ලංකාවේ ඉන්න කට්ටිය නිකන් දෙනවට මෛත්‍රී භාවනා කරනවා නිකන් දෙනවට බුද්ධ අනුසතිය කරනවා මරණානුසතිය කරනවා ඒක ලාභම කියනවා භාවනාවක ඔව් කොයි එකද හොඳ? ඒ එහෙම නෑ ඔක්කොම කරලා තියෙනවා. කොයි එකෙන්ද වැඩක් ඒක අපි දන්නේ නෑ. 40ම කරලා තියෙනවා. ඒ නිසා මම කලාතුරකින් තමයි ඔගේ වචනයක්වත් කියන්නේ. මොකද දීපු ගමන් අර මූල කර්මත්තානේ වැත්තක තියලා අර ගැන හොයන්න පටන් ගන්නවා. ඒ වගේ සීමිත ප්‍රයෝජනයක් තියෙනවා මූල කර්මත්තන කරන්න යන්න බැරි නම්. මේ බැරි බව අපි ඉස්සෙල්ලා සාතික කරගමු. ඊට පස්සේ බලමු උත්තරේ මරණානුස්සතියද වෙන එකක්ද කියලා. නැත්නම් අර මූලික දේ සම්පාදනය කරාට පස්සේ අරක ඕන වෙලාවක් කරගන්න පුළුවන්. අනිත් එක මූල කර්මස්ථානෙම අපි ආනාපානෙ ගත්තත් ඒක ගෙවෙන හැටි බැලුවා නම් ඒක මරණානුස්සතිය තමයි. ඒ නිසා ඒකට වෙනම කරන්න ඕන කමකුත් නැහැ තාක්ෂණිකව. ඒ නිසා නම් සඳහන් කරන සඳහන් කරන භාවනා කරන ඔක්කොම කියලා දෙන්න යන්නේ මූල කර්මස්ථානෙ කරනකොට අවස්ථාව අවශ්‍යතාවය වැටෙන දේ තමයි අපි පිළිමක් වශයෙන් පාවිච්චි කරන්නේ. දේශනාව සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ මාහට ඊයේ දේශනා කළ බණ සම්බන්ධව මේ ප්‍රශ්නය මරණය ඊටාම වේදනාකාරී බවත් අවසාන චේතනාව අනුව ඊළඟට ඊළඟ උප්පත්තියේ ඇතිවෙන බවත් දනිමි මා කායික වේදනාවලට ඊටාම් බය අයෙක්මි කොපමණ හිත හදාගත්තත් ඒ ඊට අපහසුය මා නිතර මෙරී සිටින ආකාරය මෙනෙහි කරමි මලගෙදරකට ගියත් මා එහි සිටින අයුරුයි හිතන්නේ මරණයට නොව මම බය වේදනාවටයි. එම වේදනාවේදී ඊළඟ භවය කුමක් වේවිද යන්නය. ඔබ වහන්සේ දේශනා කළ අයුරු සුන්දර මරණයට ලැහැස්ති වන්නේ කෙසේද යන්න කරුණාවෙන් පහදා දෙන්න. භාවනාවද කරගෙන යමි. පැයක් පමණ සිටිය හැක. මුලදී වෙනත් සිටිවිලි ආවත් ඉක්මනටම හිත සංසුන් වී ශරීරය සැහැල්ලු වේ. නමුත් භාවනාවේ නාසයේ අග හුස්ම අමතක වේ. නැවතත් හිත හුස්ම හිත ගියත් නොදෙනීම නැවතත් පෙරසේම වේ. ගත සැහැල්ලුය. දිගටම ඉන්න හිතයි. මේ වාගේ කැඩී කැඩී හිත හුස්ම රැල්ලට ගන්නේ. පසුව වෙන අරමුණු නැහැ. සැහැල්ලුවෙන් ඉන්නවා. අවුරුදු දෙකක පමණ මේ ආකාරයටයි භාවනාව. වැඩි දියුණුවක් නැහැ. මා මෙයට කලියුත්තේ කලියුතු උපදේශද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කියන්නේ පේන හුස්ම නැතිවීම එක සැරේ වෙන්නේ නැහැ. ඒ ජවනිකා රාශියකින් වෙන්නේ ඒ අතර සම්බන්ධය පැවතිලා නැහැ. ආ හුස්මක් දැක්කට පස්සේ ඒක කොහොමද වෙනස් වෙලා යන්නේ කොහොමද නැති වෙන්නේ හෝ සියුම් වෙන්නේ හෝ වැඩි වෙන්නේ කියන එක හුස්මේ පැවැත්ම හුස්මේ රචනය හුස්මේ තේමාව බලනාසුලුව ඛණ්ඩ සතිය පවත්නවා නම් අතපහුවෙච්ච ටික අහුවෙන්න ඉඩ තියෙනවා. ඒකට තමයි තේරෙයි. එහෙම හුස්ම නැති වීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක ක්‍රමයෙන් ගෙවී යෑම. එහෙම වෙනවනේ ඒක බාහන ලොකු දියුණුවක්. ඊටත් වැඩි ලොකු දියුණුවක් තමයි ඒක හරියට සාහතික කළා කියන්න පුළුවන්. දැන් වෙලා තියෙන වැඩේ වෙලා තියෙනවා. අතරමඟ හොඳට සතිමත් වෙලා නැහැ. දැන් හිතන්නේ අකරතැබ්බයක් වෙලයි කියලා. තිබුණ හුස්ම නැති උන ඉඳපු ගමන්. ආයෙ තිබ්බ ගමන් ඇති වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ටික ටික ටික ටික ඒක හොඳට ඒක දිහා බලන්න බලනකොට තමයි ඒ අහුවෙච්ච යටපහුවෙච්ච කැල්ල අහුවෙන්න ඉඩ තියෙනවා. අන්තික මරණයේදී වේදනාව උග්‍ර වේදනාවක් වෙනවා. ඊට පස්සේ කොහේ යනවද දන්නේ නැහැ කියන එක කවදාකවත් සාතික කරපෙන්නේ මොකද මැරිච්ච එකෙක්වත් ඇවිල්ලා කියලා නැහැ ඔක්කොම මේ බය ගුල්ලන්ගේ කතානේ. දැන් අවුරුදු 28ක තොරතුරු තියෙන ඇමරිකාවේ මතරපැයේ අත්දැකීම් කියලා. ඒකේ 140ක් පුදුමාකාර සුන්දර තැනකට යන්නේ. කිසිම වේදනා කතාවක් නැහැ. බෞද්ධ කරපු අයත් නෙවෙයි. භාවනා කරපු අයත් නෙවෙයි. 116ක් ඒ ගියාට පස්සේ කියන දේවල් සාතික කරලා පෙන්නලා දීලා තියෙනවා නේෂනල් ටෙලිග්‍රාෆ් පත්තරේ. ඉතින් ඒ අනුව බලනකොට මරණය කියන්නේ අපි දන්නේ ගන්න නෙවෙයි. ඔය බයගුල්ලන්ගේ කතා. බුදුහාමුදුරගේ කතා නෙවෙයි. ඒ නිසා මරණයට ලෑස්තිලා ඉන්න කියන්න බෑ කොයි අතර යයිද කියලා. ඒක නිසා Taman අත්දකින්න අත්දැකීම තියෙද්දි මේ කවුදෝ කියපු කතාවක්. ඒක හරි දුක්ඛ සහිත එකක්, වේදනා සහිත එකක් කියලා. ඉතින් දැන් කීසරයක් ඕකට මැටලා ඇද්ද? සදාචාරික සොත්ති තමයි. අදා සොත්ති. අයි මේක මරණ එනවා හරිම වේදනා කරයි. ඉතින් ඒකට බය වෙවි ඉන්නවා. මේ නිසා වේදනා චෛත්‍යකදී හොඳට බලන්න එනකොට. ඒකට හොඳම වෙලේ තමයි ආනාපානෙ ওই කියන ඇතිවීම නැතිවීම හදිසි වැඩක් නෙවෙයි. ඒක ක්‍රමයෙන් සිදුවෙන හැටි බලන්න. එතකොට ඒකට බයක්ද ඇති වෙන්නේ? සමහරට ඒත් බය ඇති වෙනවා. සමහරට සතුටක් ඇති වෙනවා. ඒක නිසා මරණය පිළිබඳ අහලා තියෙන දේ තිබිච්චාව. ඒක නෑ කියන්නේ යන්න එපා. නමුත් අත්දකින්න දෙයට යන්න. හන්දට ආනාපානෙ අහුවෙලා තියෙන්නේ. ඒකේ බලහන් ඉන්නකොට කාලානුරූප වෙනස් වීම කෙරෙහි දක්නාසුලෝ බලන්න නම් පුංචි පුංචි වෙනස්කම් වුණත් ඉතල අල්ලගත්තේ ගෙයි පුංචි පුංචි වෙනස්කම් හේතුඵල ධර්මකින් සිද්ධ වෙන්නේ. ක්‍රමික දේවල් වගේක් තියෙන්නේ. ඇහැ කරවිල වෙනකම් බලන ඉන්න ඕනේ. එතකොට ඒක දකිනකොට ওই මරණය පිළිබඳ ප්‍රශ්නෙට ලොකු උත්තරයක් හම්බ වෙනවා. ඒ නිසා ලංකාවේ වගේ රටක මැරිච්ච ගමන් නිවන් සප ලැබේවා කියලා බෝඩ්ඩක් දාන්න. මුතුන් හිටපු ටිකේ පහසී සාඩෝ කියලා කියනවා ලංකාවේ නිවන කංකුම් වගේ හරිම ලාභයි. මැරිච්ච ගමන් හම්බ වෙනවා. නිවන් සප ලැබේවා. ඉන්නකනම් කතා කරන්න එපා ඉව නෑ. ඉන්නකම් මැරෙන ගමන් නිවන්සබල වේවා. අසවල් උපාසිකාව කියන්නේ ඉන්නකම් පට්ටපඳුර කඩප්පුලි වැඩ කර කර ඉඳලා මැරුණාට පස්සේ උපාසිකාව නිවන්සබල වේවා. උපාසක මහත්තයා නිවන්සබල ලැබේවා කියලා පොත් ගන්න. ඒ නිසා එක දෙයයි ඕගොල්ලන් කරන්න තියෙන්නේ මැරණ එකයි තියෙන්නේ. කෙලින්ම නිවනේ. මොන කඩප්පුලිකම් කෙරුවා ප්‍රශ්නයක් නෑ. ඔන්න ඌවනේ අපි අහන්නේ. එහෙව් සමාජයකනේ අපි ජීවත් වෙන්නේ. නිවනේ ලංකාවේ නිවන කංකුම් වගේ. පොළට ගියාම ලාභම එළවලුව. ඕන දෙයක් කරගන්න නිවන් සැප ලැබේවා කියන. ඒ නිසා මරණය දන්නෙත් නෑ, නිවන් සැප දන්නෙත් නෑ. දන්න මිනිසුන්ට hina යනවා. මේ අපි අර ආව හඳ දැක්කා වගේ කරන කතාව. ඊට වැඩි මේ ආනපනේ බලන්න. ඉෂ්ට පේන දේ බලන්න. එතකොට අපිට ලොකු විශ්වාසයක් එනවා. ඒක එක සැරේ නම් එන්නේ නෑ. ඔය යන ක්‍රමයට වෙන ක්‍රමයකුත් නෑ. ඒ නිසා හුස්ම ඇති වෙනව නැති වෙනවා. එතකොට හිත මොකද්ද ගන්න අරමුණ? කොහොමද ඉදිරියට යන්නේ කියලා ඕක තමයි අන්තිමට කම්ම නිමිත්ත ගත නිමිත්ත වෙන්නේ. ඒක හොඳට බලන ඉන්න. එතකොට ඔබ විසඳලා යයි. අවසන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් අපි අරගෙන තියෙනවා පටන් ගන්නකොටත් මම විනාඩි 15ක විතර පමාවක් තිබුණා. දැන් විනාඩි 1ක් පැයකොත් විනාඩි 25ක් තව වැඩිපුර විනාඩි 25ක් ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි විනාඩි 35ක විතර කාලයක් තියෙනවා පරියන්ක සක්මන් භාවනාවට. අපි සක්මන් භාවනාව පස්සේ තුනට නැවත රැස් වෙනවා. පරියන්කයකට මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න විසරාත්මක වැඩසටහන නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි